This is the second part of the previous talk. It was spilt for your convenience of listening. අපි අම්මා තාත්තා දුව පුතා කියලා හිතන කියලා. මොකක් නිසාද? කිලේශී කියන නිසා. එතකොට එයාට එක විතරයි සම්පන්න තියෙන්නේ. දුකේ සැප කියන ඒකේ සංඥා විපල්ලාසය නැහැ. දුක්ඛ සැපයි කියන අදහස තියෙන හිත කියනවා දුකසේ දුක්ඛ සැපයි කියන මේ සංඥාව තියෙනවා. දිට්ඨිය නැහැ සංඥාව තියෙනවා. අසුබුද්ධි සුභයි කියන සංඥාව තියෙනවා. අසුබුද්ධි සුභයි කියන චිත්තය තියෙනවා. දිට්ඨි සම්පන්න බුද්ධිලට ඔය විපල්ලාස හතර ඉතරයි තියෙන්නේ. කිසිම කිසිදු දික්සම්පන්න පුද්ගලයාගේ ඒ කර්මාන්තයේ තියෙන බලවත්ම ශක්තිය තමයි කිසිදු සංස්කාරයක් කිසිදු සංස්කාරයක් ආත්ම වශයෙන් ගන්නේ නම් ඊට හේතු නැකත් වෙන ආධ්‍යාත්මික බාහිර දෙක එකක් ඒ කියන්නේ ටීවී 1000ක් පේනවා නම් ටීවී 1000 ඇතුළේම එක දුසත්වයක්වත් නැහැ කියලා කියන්නේ ඉස්සරහ අපි ටීවී ස්ක්‍රීන් කෝටි ගණන් පේනවා කියන්නේ තියෙනකොට එයාට එකක් එකක් ගන්න මේ ටීවී එකට බලන්න මේ ටීවී එකට බලන්න කියන එකක් නැහැ. එයා දන්නවා හැම එකකම රූප සත්‍යය බවට මට පෙනෙනවසට ඒක සත්‍යය කියලා දැකනවා. ඒ වගේ දහස්ක කෝටි ගණන් සත්‍යය දෙන්න පුළුවන්. ඒක මේ රූප කෝටි ගණනක සත්‍ය පුදුම භාවයට තේනවා කියලා දන්නවා ඒතර සත්‍ය වෙනවා කියන අදහසක් නැහැ. ඉතින් ඇත්තටම අපිට පුරු කරන්න ඕනේ අපිට මාර්ගදර්ශනයක් සැබෑවටම තියෙනවා නම් හඳුනා ගන්න පැතිකඩෝයි බොහෝයි. අපිට අපිවම පරිශීලනය කරලා බලන්න පුළුවන්. මට සක්කාය දිට්ඨිය තියෙනවද? ඇත්තටම ආත්ම දෘෂ්ටිය මට තාම තියෙනවද? මේ සත්‍ය කියනවා කියලා. එහෙම නැත්තම් නිකන් හරින්නේ නැත්තේ මොකක් නිසාද? ඒක නැතිව දර්ශනයක් මම ගාව තියෙනවද කියලා බලන්න. මොකද මට සක්කාය දිට්ඨිය නැහැ. කියලා නිකන් බෑ කියන්නේ. මොකද නැති වෙන හේතුවක් වෙනම දර්ශනයකින් නැති වෙන්නේ. එහෙනම් නැති වෙච්ච දර්ශනයක් වෙන්න ඕන කෙනෙකුට පුද්ගලා දහස් වලට කියන බලන්න අපිට නම් මට නම් කිසි සැකයක් නැහැ බුදුරජාණන් වහන්සේ කියලා ධර්මය කියලා සංඥා කරන කිසි සැකයක් කියන්න පුළුවන්. සැකයක් නැහැ කියන එක උත්තරේ. සැකයක් නැත්තේ සැකයක් නැති වෙන්න තියෙන හේතුව මොකක්ද? කිව්වම එන සාධාරණ සහිතක වෙන්නේ. මේ දර්ශනය නිසා. ඒකාන්තේ මේ ලෝකයේ ලෝක ඇතිවීම නැතිවීම දැකලම දේශනා කරපු සාස්ත්‍ර මහන්සිය නමක් නේද කියලා බුදුරජාණන් වහන්සේ කෙරේ සඳහන් වෙනවා. මේකට කියන්නේ ඒකාන්තේ ලෝක නිරෝධ කරන්න පුළුවන් දැනකට ගියාම ඒක සත්‍යව ඇති වෙනවා. මොකද කලින් තමන්ම දැක්කනම් ඒක මෙතන කියන්නේ නැහැ. ඊට පස්සේ ස්වකහාතු ඒකාන්ත මේ ධර්මය ආශ්චර්යයක් තමන් තුළම කෙලෙස් පිළිගැනීම තමන් කෙරෙහිම දුකේ නිරෝධය පනවන දර්ශනය අනුගෙන පෙන්නන්න නැති ඈ කියන ධර්මයේ සම්දිට්ඨික ගතිය තේරෙන්නේ ඒ කාන්තේ දුක දුක උපදින හේතු හේතු නැති කරන මේ දුක නැති කරන්න පුළුවන් කියන දර්ශනය දැකලා කෙනෙක් දුක නැති කිරීම පිණිස පිළිපන්න සුපටිපන්නයි නේද? ඒ ඉබඳු ප්‍රතිපදාවන්ගේ හැම කෙනෙක්ම ඍජු ප්‍රතිපත්තියක් තියෙනවා. සුපතිපන්නයි ඍජු ප්‍රතිපන්නයි. කියන ගුණිත දෙන්නේ. හැබැයි දැන් දැනනකොට මේ දර්ශනය නිසා උපන්ත එකඟති අපරන්ත එකඟති නැහැ. ඒක දැනෙන. අන්න එතකොට ඒ ටික දැනෙන්නේ සහේතුක දර්ශනය. එහෙම නැත්නම් අපිට කොහොමද සම්බන්ධව මට නම් බුදුහමෝ කිව්වේ කිසි සැකයක් නැහැ කියන්නේ. ඊගොල්ලෝ අපි හිතනවා මගේ සද්ධාම බුදුහාමුදුරුවෝ කෙරේ චුට්ට කතිල්ලෙන්නේ කියලා හිතනවා. එහෙම හිතන පමණකින් අවිච්ඡ ප්‍රසද්දේ කියන්නේ. ඔක තමයි ප්‍රතිසහගත චරිතයේ ලක්ෂණ. අපි අන්‍යාගමික වෙලා උපන්නා නම් ජේසුස් වහන්සේගෙන් හෝ නබිනායකතුමාගෙන් අයින්නකෝ මගේ ජීවිතය කියන්නේ මම මේ අපේ ශාස්ත්‍රවරකින් අයින් වෙන්නේ නැහැ කියන තරම් අපි පය ගහන්නේ. ඉන්නේ නැති. ඈ මගේ ජීවිතයේ දෙවියන් වහන්සේ කෙරෙහි දින විශ්වාසය මගෙන් නම් නැති වෙන්නේ. කියතර කිමෙන්දි මගේ ජීවිතයේ බුදුහමඳුර කෙරෙහි දින විශ්වාසය නැති වෙන්නේ නැහැ කියනවා කියන එක අපි ඉන්නේ කොට. නමුත් ඔක තීරණය වෙන්නේ හොඳයි. මරණයෙන් පස්සේ ඔක රස වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. මේ දැන් බුදුහමඳුර කෙරෙහි කියන ශබ්දතාව මේ ජීවිතේ කමන්නේ මරණයෙන් පස්සේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියන තැනට තමයි සාහිතියක් දෙන්න පුළුවන්. හොඳයි. නමුත් දිට්ඨිසම්පන්න පුද්ගලයන් දුන්නේ මොකද සත්‍යදර්ශනය නිසා. දර්ශනයේ කියන එක දැන් අතහැරෙන්නේ නැහැ කියන්නේ නිවන් දකිනවා. ඒක තමයි නිසා. අස්තවන දීමේ දැන් කොයි දෙකකින්ද දැන් මොකක්ද මේ කියන්නේ හරි ආත්මෝච කියන්නේ දැක්කොත් දැක්ක අරමුණ ගන්නවා. ප්‍රශ්නේ අදවත් වෙන්නේ. ඒ කියන්නේ තේරෙනවා. පේනදී අරබය තමන් හිතින් කියින් කියින් කිතුවක් කරන්න බෑ කරන්නේ පෙනෙන දේ පිළිබඳ විතරක් වෙන්නේ පෙනෙන දේ තමන් එක්කව තමන් වෙන දෙයක් වන්නේ තෘෂ්ණාව නැති කළාම මේ මම බලනවා කියන සිද්ධියක් නැහැ බලන බලන ලබන දෙයක් දෙක එකට නියෝජනය වෙන්නේ පෙනෙන දේ පෙනීමක් විතරක් වෙන්නේ මට පෙනෙන දේ බලන්න හැකියාව බලන්න ඉන්නවා පෙනෙන දේ දිට්ඨිය දිට්ඨමතය වෙනකොට පේන්න තියෙන ධර්මතාවය නිසා පේනවා. ඒක පිට නැතිකොට පේන බව නැති වෙනවා. පේනදී පෙනීමක් විතරක් වෙන සිද්ධාන්ත රාශියක් තියෙනවා. ඒකෙන් එකක් කියනවා පෙනෙන දෙයට හිතින් කියින් කියින් කිසිවක් අයිති නැති නිසා කරන්න බැරි නිසා පෙනෙන දේ පෙනීමක් විතරයි. ඊගොල්ලන්ට පෙනෙන දේ කවදාවත් ඇහෙන්නේ නැති නිසා පිරිනිදී ගඳ සුවඳ දැනෙන්නේ නැති නිසා පිරිනිදී රස ලැබෙන්නේ නැති නිසා පිරිනිදී ස්පර්ශ කරන්න බැරි නිසා පිනීමක් විතරයි පිරිනිදී එක්ක තමන් නැති නිසා තමන් එක්ක පිරිනිදී නැති නිසා තෘෂ්ණාව නියෝජනය නොවන නිසා දෙවෙන්නේ නැති නිසා තෙන්නේ පිළිමක් කරලා. කියන්නේ සහතන් වහන්සේ නමකට පෙන්නේ එකයි අපිට පෙන්නේ එකයි වෙනසක්. මේ කාම භූමියේ කියන රූපේ තමයි පෙනෙන දේ එකට බෙදනවා. එකම රූප ආයතනේ මේ මම මේ මට පේන්නේ කියලා. මේක විසලා තියෙන කෙලෙසයකට. හිත සමාධිය වුණාම මේ සිද්ධාන්තයත් අයිති රූප ආයතනයකට. අපි තමන් නියෝජනය කරන මේ ඇහැට පෙනෙන මේ කොටසත් අයිති ඇහැට පෙනෙන රූපයක් හැටියට මිසක. ඇහැට පෙනෙන රූප ගත්තහම බාහිරම නේද? ඇහැට පෙනෙන රූප ඔක්කොම බාහිරද නැද්ද? බාහිර. ආධ්‍යාත්මික රූප හැට දෙනවද? නැහැ. කෙලෙසයකට අප අද අපි ඔබ දෙකට බෙදාගන්න මේ හැට පෙනෙන රූපේ බාහිර මේ හැට පෙනෙන රූපේ ආධ්‍යාත්මිකයි. කෙලෙස් දුරුනහම දෙකම බාහිරම අද අපි බාහිර තියෙන මේ වස්තුවකට මම කිව්වා වගේ වෙනවා මේක. ඒක සමාධිය. මේ මේ අතපය හතරම තමයි වෙන්නේ හැමදාම. ඔබ හරියට මේ මේ මම කියලා දකිනකොට ඔබේ පොටු එකක් වෙනවා මම කියලා දකින සිද්ධිය ගන්න. මම කියලා දකිනවා. දකින්නකො බාහිර පොතේට නේද? මම කියන හැටි වෙන්න පුළුවන් පොතේ ඇතුළේ මම ඉන්නවද? මේ සිද්ධියත් එහෙම තමයි. මේ සිද්ධිය දකිනකොට පොතේ ඇතුළේ මම කියන හැටි මම මේ සිද්ධිය තුල මම නැහැ. කන්නාඩියක් බලන්නකො කන නිරූපණවල අතපය හතරම තියෙන හැකන තියෙන මම තේයි. ඒ රූපේ දකිනකොට මම කියන හැඟීම ඇති වෙනවා. ඔබ මම කියන හැඟීමෙන් දිහා බලන නිසා මේ රූපේ මමයි. ඒ සිද්ධියම නෙමෙයි තියෙන්නේ. මේ රූපේ දකිනකොට ඔබට මම කියලා හිතලා තියෙනවා මිසක මේ රූපේ ඔබට මම කියලා පේනවා මිසක ඒ නිසාමයි මේ රූපේ ඔබට මම කියන හින්දාමයි කන්නාඩි වෙන රූපෙත් මම කියලා පේන්නේ මොකද මම කියලා පෙන්නන ක්‍රම තියෙන්නේ රූප මාස තුල තුල හින්දා. එතකොට ඒ නිසාම අපි ඒ රූපේම මමයි කිව්වා. කන්නාඩියේ වැටෙන ඕගොල්ලෝ කන්නාඩියේ ඉස්සරහට ගියාම කන්නාඩියේ තියෙන ඒ රූපය තමන් හැටියට මම කියලා ඔබට පේනවාද ඒ රූපේම මොකද? ඒ රූපය කියලා හිතනවා මම ඉන්නවා. ඉතින් මේ සිද්ධියත් ඒක තියෙනවා. එහෙනම් මේ රූපය මම කියලා පෙන්වනවා මිසක මේ රූපය මම කියලා ගත්තොත් වැරදි. එතකොට මේක කරව ගන්න පුළුවන්. චිත්‍රය ෆොටෝ එකක් ගන්න, ඇල්බම් එකක් බලන්න. වීඩියෝ එකක් බලන්න. මේ මේ මෙතන මේ මම ඉන්නේ මේ මෙතන මම කියලා පෙන්වන්නේ නැහැ. ඉතින් මේ මම කියලා ඔබට පෙන්වන්න පුළුවන්කම තිබුණා මිසක ඒ මම ඉන්නේ නැහැ. ඒ ඔබේ හිතේ හැකියාව. ඉතින් මේ සිද්ධිය මේ අපතරම තියෙනවා. අපි ඒක හඳුනා ගන්න නැතුව ලෝකයේ ඇත්ත වෙලා අපිට කෙලෙසෙන්නේ එතකොට. මේ මම මොනවා මේ මම කියලා කියනවා කියන ගන්න තියෙන. ඒ වගේ මේ සත්‍ය පුදුල වෙන සත්‍ය පුදුල වෙන කියනවා කියන ගන්න. ඔබලෙන් කියන්න තියෙන අවිද්‍යාව කියන්නේ නම් දුක් සමුදය යන කෙරෙන කීම පැනෙන්නේ. හැම වෙලාවම ආර්ය අෂ්ටාංග මාර්ගයේම නැවත නැවත පෙන්නන්නේ. ඔතනින් මිසක දෙහා ගන්න වෙන තැනක් නැහැ. අරකට ඒවම කීපෙට මට එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් සම්මත කන්නේ සිබලන් සම්මතිවා දැන් නම් විද්‍ය පත්‍යාප හේතුවායේ නැතිමේ පොඩි ආකාශලාගේ පොඩි හදාගෙන රූප පොඩා හදාගෙන මම මගේ රාමයා අතේ ශ්‍රිය කාර්යක කියලා හදාගෙන මේ ඉතින් මේක සාර්ථක කරනවා නම් දැන් මම මට හිතෙන්නේ දැන් ඒ මොකක්වත් බාහිර ලෝකේ නැහැ. බාහිර ලෝකේ පත්‍යාක තියෙනවා එහෙනම් ඒක තියෙනවා නම්. එහෙනම් මේ ඔක්කොම හදාගන්න මගේ හිතේ චිත්ත පත්‍ය. නෑ නෑ ඒක නෙමෙයි. ඒක බලනකොට ඒක බොරු. ඔබ බොරු. සුන්නතා. ඒකදී නෑ මෙහෙමයි. හැටිගටින් මගේ හිතේ කියන්නේ හ්ම් පටිඝාපෝ තේජෝ වායෝ රූපේ සතර මහා ධාතු මගේ හිතකට තියෙන්නේ ඒක වර්ධව පෙන්වන කෙලෙස්. ඔව් මට මගේ මනසට ඒ රූපෙමයි පෙනෙන්නේ කෙලෙස් කියලා. අපි මේකට මෙහෙම කියමු. ඇක්චුලිකතර රූපයක් නැවෙලා කෙලෙස් එකට විතර පුත්කලේ පෙන්වන්න බෑ. ඒ කියන්නේ ඔබතුමිය හිතින් දරුවෝ විතර ශ්‍රී කරන දැනුමටපත් වෙනවා. මගේ කරුව ඇත්තටම මංගාව කියලා හිතනවද හිතට සීතිදීමින් විතර නෑ නමුත් ඇස් ඉදිරියට සතර මහා ධාතු රූපී විතරක් ආවොත් දරුවාදම සිහිුනේ නැත්තම් ඒ කාර්යය කෙලෙසේ තියෙන්නත් ඕනේ කෙලෙසේ පරිතේද ස්කන්ධේ තියෙන්නත් ඕනේ ඒක තමයි ජාති තේරෙන්නේ ඒ කියන්නේ මේ රූපේ තියෙන්නත් ඕනේ මම කියන හැඟීම තියෙන්නත් ඕනේ මේ දෙක එකතු වුණා මේ මම වගේ කියන්නේ මෙතන සංඥා චිත්ත විත්ත තුනම තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් ඒ අපි ඇවිල්ලා තියෙන විදිහනේ. එහෙනම් අපි අවිද්‍යාව කඩලා තියෙන අවිද්‍යාව ඒක ඒක අහතුලා නම් කෙනෙක් ශුන්‍යතාවක් විතරයි හරි ඒක තමයි දැන් මොකටද බලන්න බෑනේ පංච උපාදාන කන්ද දුක් අපිට දුක එන්නේ අපේ උපාදානයේ පරිත වෙච්ච එකද ටික වෙනස් වෙනකොට මිසක අපිට කෙලෙස්ිය විතරක් නම් ප්‍රශ්න තියෙන්නේ එක පැත්තේ නම් අපිට මේක කරනකොට දුක එන්න බෑ. දැන් මට මේ රූපේ වටිනා කෝපය හැටියට පේනවා. වටිනා කෝපය කියන හැඟීම මගේ මනසේ. ඒ මගේ සිතේ තියෙන කප්පිය හසුරලා තියෙන සතර මහා ධාතු රූපෙට නම් දැන් මට මේ කෝපය හරි වටිනා එකක් කියලා පේන්නේ. ඒ කියන්නේ මගේ කෙලෙස් ටිකට හසු වෙච්ච වස්තුවක් මේ රූපේ. දැන් උපදින කන්ද දුක්ඛ. මේ දුක විඳින දවසේ මට දුක එනවා කියන්නේ. තේරෙන මගේ උපාදානයට හසු වෙච්ච මේක ගුණාක් වටිනවා කියලා දැන් මට තේරෙන්නේ මේ රූපේ වටිනවා කියලානේ නේද දැන් මේ රූපේ නැතුව වටිනාකම යෙදෙන්න දැන දැන් මොනවා හරි වස්තුවක් රූපයක්මයි වටිනවා කියලා දැනෙන එක්ක වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් කියන මොනවද ස්කන්ධය එහෙම නැත්නම් කෙලෙසයකට පවතින්න බෑ එකඟ නැතුව. ඒ කියන්නේ අපි සංඝහ කරන්න මොකක් කරන්නේ නේ. තේරුණාද කියන්නේ? සංඝහසය ඔබ උපාදාන නියය කියන එකම ඒක තමයි. නියය කියලා කියන්නේ හිතයි. ආදරණීය මාතිව ආදරේ කාගෙන තමන් ආවා. තමන්ගේ ආදරයට හිත වස්තුව ආවා. මගේ ආදරේ පරිත කරලා තියෙන රූපේ. මගේ ආදරයට හසු වෙලා තියෙන වස්තුව. රූපේ ආදරණීයයි. ආදරයට හිතයි. ආදරේ කියන්නේ තමන් ආවා. මම ආදරේ යමයි. කියනකොට මගේ ආදරේ පරිත කරලා තියෙන කෙනහස පරිත කරලා තියෙන මේ රූපේ. එතකොට ඒ රූපේ කැඩෙන දවසට මට රිදෙනවා. මොකද මගේ ආදරයට හසුනිච්ච වස්තු විනාශ වෙනකොට. මට ඒක තේරෙන්නේ නැහැ මගේ ආදරය හසුනලා තියෙන මේ රූප කියලා අපිට ඒ රූපය ආදර කරන වස්තු හැටියට ආදරය කියන්නේ ඒකයි කියලා හිතාගන්න යන්නේ. එතකොට මේ දුක දෙනක් දෙන ආදරේ වටිනාකම කියන ගතියට හසු වෙච්ච රූපයක් නේ. රූපේ විනාශ වෙච්ච නිසා නෙමෙයි දුක ආවේ ඒකට හසු වෙලා මගේ ආදරයේ ආදරයට හසු වෙච්ච දේශය ඒවලේ කන්නේ කිදේශය කියන එක නිර්මාණය කරනවා මොහොම සිද්ධියක් පංච උපාදාන ස්කන්ධ දුක පංච උපාදාන ස්කන්ධයම දුකක් ඇති බවක් දුක ඒක නැති බවක් උපාදානයට හසු වෙච්ච ස්කන්ධ ටික දුකමයි. ඒක නැති වෙන දවසට විතරක් කියලා කතාවක් නැහැ. උපාදානයට හසු වෙච්ච ස්කන්ධ ටික පරිහරණය කරන එකම දුක. ඇති බව නිසා හෝ නැති බව නිසා වෙහෙසෙනවා. දැන් මේක නැති වෙන්න මොකද දැන් මම මම කියන ආදරයේ සෙනෙහස ගති ටිකට හසු වෙච්ච රූපේ මේ. දැන් මම කියන හැඟීමත් එක තියෙන නන්දි රාගය. ගතිය තමයි හිතේ තියෙන කෙලෙස්. ඒ කෙලෙස්යේ හිත වස්තුව මේ රූපේ. එතකොට මේ රූපේ නැති වෙන්න ගිය මට දුක එනවා. රූපේ පවත්තන්න ගිය මට දුක එනවා. ඒ මාව ජීවත් කරන්න මෙච්චර ඉස්සති නේද? එයාට හැම වෙලාවෙම මේ රූපේක හරි රූපේ පටිඝාපෝ තේජෝ වායෝ සතර මහා ධාතු ඇසුර කරගත්ත රූප ටිකක් තියෙනවා. හැබැයි ඔය රූප ටික අපිට හම්බෙන්න. අපේ තණ්හාවෙන් මිදෙලා නැහැ. ඒ කියන්නේ ඒබඳු රූපයක් ඇති බවට නවත්තගෙන තියෙන්නම ඒබඳු රූපයක් ක වටිනාකම පුද්ගල භාවයක් හම්බ වෙන්නේම මගේ කෙලෙස්. මේ රූපේ පුද්ගලෙක් කියන කම හම් වෙන්නම මේ රූපේ වටිනවා කියන කම හම් වෙන්නේ. එතකොට මට දුක එන්නේ රූපේ කැඩුණු දවසට. විදෙක දවසට. රූපේ කැඩෙන නිසා දුක උනේ මේ රූපය නතර කරලා තියන්නේ ওই රූපයේ මම වටවන මට්ටමට හදාගෙන තියෙන්නම කෙලෙස්. නිසා මේ කෙලෙස්ය අයින් වුණොත් රූප වෙනවා කියලා මට දුක එන්නේ නැහැ. එතකොට කෙලෙසි අයින් කරගන්න තමයි මම සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව වඩා. ඒ කියන්නේ මගේ කෙලෙසේ රූපය මත වැසගන්න බැරි වෙන රූපය ඇද වෙනවා. රූපය ඇත්ත නොපෙනුවොත් තමයි මගේ කෙලෙසේ රූපෙට වැසගන්න ඉඳ තියෙන්නේ. මට සත්‍ය කියන අදහස සත්‍යය කියන මගේ අදහස මේ රූපෙට දැසගත්තාම දැන් මට මගේ සත්‍ය බුද්ධිල උපාදායට හසු වෙච්ච වස්තුවක් නේ. උපාදාන කාන්ත. මේක උපාදානය නෑ. රූපේ උපාදාන ස්කන්ධය. උපාදානයේ රූපේ සත්‍යයේ කැටිට පෙන්වන ක්‍රමද කියන අත්වාද උපාදාන. ඒක තමන්ගේ මනසේ. දැන් මේ උපාදානයට හසු වෙච්ච රූප විදිය තමයි මේ මොකද? උපාදානීයදී රූපේ. එතකොට මම දැන් මේ රූපේ මට හම්බ වෙන්නම සත්‍යය කියලා මගේ කෙලෙසටයි. එතකොට මේ රූපේ විපරිණාම වෙනකොට මගේ උපාදානයට හසු වෙච්ච වස්තුවක් නිසා මට පෙනෙන්නේ මොකද්ද පුද්ගලයෙකුට උනා කියන තැන. සත්‍යයට උනා කියන තැන. එතකොට මම සම්මා දිට්ඨියේ සීලයක පිළිබඳ සමත කමඨහනක් වඩමින් රූපයේ ඇත්ත වෙනකොට මගේ උපාදානය යෙදෙන්නේ නැති වෙනවා. උපාදානයේ හිත නොවන විදිහට රූපයේ ඇත්ත වෙනවා. මේ රූපේ පටවියාපෝ තේජෝ වායෝ කියලා ඇත්ත කරනකොට පටවි ධාතු සත්‍යය කියලා ගන්න නැහැ. ඒක පටවි විසුක සත්‍යය වෙන්නේ. සම්මා දිට්ඨියෙන් රූපය ඇත්ත වෙනවා මම මගේ උපාදානයේ හිත වෙන්නේ නැති විදිහට. මෙතන ඇත්ත මුතුවට විවිධ කෙරෙන මට්ටමට අවදාවට උපාදානයේ දිලිහිලා යනවා. උපාදානයේ හිතේ. සත්‍යකතාව ඉලෙන්නේ නැහැ. මගේ පස්සේ රූපෝල. මොකද එච්චරට මම රූපේ ගැන නෝනා. සැකසෙන්න විදිහක් නැහැ රූපය ආත්මයක් කියලා ඒබඳු මානසික මට්ටමයකට ඉඳ නැති විදිහට රූපය ඇත්ත කියලා. සපරිත්‍ති ඇත්ත දෙවි දැක්කහම දුක පිළිසින් දක්වන එක පටිපදාන ස්කන්ධය පිළිසින් දක්වනවා. මගේ දුකේ ජීවිතේ පිළිසින් දක්වන කොට උපාදානය කියවෙනවා. ඒකයි නෙවෙයි. අපි මේ රූපේ නැවත නැවත සතර මහා දාසේ සතර මහා දාසේ කියලා බලන්න කියන්නේ මොකක් හින්දාද? ඔබේ අත්වාද උපාදානයේ දැකගන්න ඉඩ මෙතන ඇත්ත දෙහි ඇත්ත පෙන්වන්න බැරි වෙනකොට සත්ව කතාව පුද්ගල කතාව තමන් තුළ එකතු ඒ වැටෙන්න මුලයි. තේරෙනවද? කියන්න. දැන් ස්වාමීන් වහන්සේ මම කල්පනා කරේ පච්ච සම්බාලන ස්කන්ධය ගැන හිතනකොට නා දැන් රහතන් වහන්සේ කෙනෙකුයි මගේ අතර වෙනසක් මම බැලුවොත් දැන් දැන් කියමු පරිලෝකයක් ගන්න නම් චක්කෝ නැත්නම් සක්කුංච පටිච්ච රූපං සුපටිච්චා චක්කුරින්නා සින්නා සංගතිය පස්සෝ අනිත්‍යතම රතංහන්සේ දතර වෙන්නේ රහතන දුභාග සිවන්නේ ආනන්ද මේ පරිශුද්ධ මත්කනේ වචන හරි ශාන්තයිද දැකන කතා කරන්නේ හැබැයි අල්ලගත්තේ නැහැ මම කරන්නේ පස්සපච්ච වේදනාපච්ච කරන බලන ඒ දුකට දුක සංකේත මම වැටෙනවා. ප්‍රධාන පාඩම් කරලා අල්ලගන්නවා. ඉතින් ඒක බලනකොට එතන වෙනස බලනකොට විද්‍යා චිත්‍රයක් කිව්වා වගේ මම අර චිත්‍රය ඇත්ත කරගෙන ආශ්‍රාස හොයාගෙන බලනකොට ආදීන වැටෙන්නේ නැත. ඒක නිසා මම ගැට ගැහිලා ගැටිලා සංස්කාරයේ විචිකත් ගමන් කරේ. ඒක බලනකොට මට හිතෙන්නේ අර අම්රිකාවේ දෙච්ච චිත්‍රයකට මේ පොඩි අපි දාලා මම දැක්ක මම දාලා හදාගන්නේ ලෝකය ඇත්තට බලනකොට ඒක ශුන්‍යතාවය අපිට ඒක මොකද නැහැ කියන්නත් බෑ කියනවා කියන්නත් බෑ දෙක වෙන දෙපැත්තකට යන බැරි පැත්තකට අද හේතුඵල ධර්මතාවයක් එතන තියෙන දෙන්නේ කියලා මම හිතනවා පරිච්ඡේද ඇත්තට සම්පාදන්නේ නැහැ ඒක තමයි ඇත්තටම ආයතන ටික දැන දක්වාම ගත්තාම කිසර ටිකක් ඊට පස්සේ ඒකට අපි කෙලෙස් වශයෙන් දෘෂ්ටි වශයෙන් සංඝ උපාදාන වෙන විදිහට හිතුවාම මේ සත්‍ය පුදුලු ඉන්නවා කියලා දැනනකොට ඇත්තටම මේක තමයි පංචපාදස්කන්ධ ලෝකය කියන්නේ. ඒකයි පංචපාදස්කන්ධ ලෝකය විඥානයේ මායාවක් කියන්නේ ඒකයි මායාව. ඇත්තටම අපේ ලෝකේ අම්මා තාත්තා දුව පුතා කියන තැන විඥානය නැවත මායාකාරයේ මායාව. තාත්තා මහසේ මායාවෙන් මිදලා ආයතික ප්‍රශ්නය කරනවා. ගේන්න තියෙන හේතු ටික නිසා රූපයක් කරනවා. හේතු ටික නිරුද්ධ වෙනකොට ප්‍රයත්නේ නිරුද්ධ වෙනවා. හැබැයි මේපත් රූපයක් ඇති ඉදිරියට එනකොට අවිද්‍යාව යුක්ත කෙනා මේ රූපේ මෙහෙම අසුර කරනවා නේද කියලා තෝරනවා. ලෝකයක් නේද කියලා. කියන අවිද්‍යාවෙන් යුක්ත නොවුණු කෙනාට ওই වර්ණ සතහන එනකොට එයා තුළ කෙලෙස් ඉන්න මේ කෙනෙක් කියලා පෙන්වන්නකම එතන යෙදෙනව නේද කියලා දන්නවා. Taman තුළ එහෙම එකක් යෙදෙන්නේ නැතිකම දන්නවා. දැන් මේ රූපේ හම් වෙනකොට මේක චිත්‍රයක් වර්ණ සතහනක් කියලා දන්නවා. මේකේ කෙලෙස් දෙන්නේ මේක හේතු ස්පර්ශ නිරතුරුව කියන්නේ නිරුද්ධනවා කියලා කියනවා. ඒක කෙලෙස් දුරු නොකළ පහත් නොවුණු කෙනෙක් හිත ඉදිරියටට එනකොටම මේක දකින්නකොටම කෝපේ කියන හැඟීම් ටික ඉඳින මේක කෝපේ කියන අදහස පොදවා ගන්නව නේද? ගතියනෝ නේද කියලා දන්නහින්ද මේ මේ කෝපේ හරි වටිනා භාගිතනවා කියලා නෑ නෑ මොන කෝපේ කෝප හිතේ කියන්නේ ඇත්ත තමයි මේ කෝපේ ගොඩක් වටිනවා කියලා දන්නවා. දන්නවා මොකද පිටතන මේ සංයෝජනෙ තිබුණේ නැහැ. කියන එක දන්නවා. ඒක ලෝක සම්මුතිය දන්න හින්දා දුක ගැටෙන්නේ කවුරු හරි කෙනෙක් මේ පොතලේන කිව්වොත් දැන් ඔක චිත්‍රයක් වර්ණ සතහන මේ කෙලස්ටි දෙවිල හොගලා කියන්න ඒක යන තේරෙන්නේ නැහැ. අපි මෙතන එයාට අනිත්‍ය තේරෙනවා. ඒ කියන්නේ මේ සිද්ධාන්ත කෙලෙෂකෝන මේක නොදන්න කල මට ඇත්තම හොගා නෙමෙයි. කියලා. එහෙනම් දැන් අවිද්‍යාව විදිහට හැමතැනකම ඕක ඉතින් දන්නේ නැහැ ඉතින්. ඔව් මොකටද පුතේ මම වතුරේ කරදරාවක් වුණාට දෙන්න. සෙතෙන් කතා කරනවා මිසක විසකම නැහැ නෑ මොන මොහොතද ගාපෝ ගාම නිත්‍යද ස්ටේට් කියන්නේ. ඒකවල තමයි මේ. විසකම ලෝකේ කමෝ ඇතරනවා කියලා කියන්නේ ඒ කියන්නේ මම ඇත්තට උදන්නා කාලේ මම හිතේ මෙතන කියලා ගන්නවා. අම්මලා තාත්තලා බයන්නේ පොඩි ළමයි වැලි පොල් කට්ටට වැලි ටිකක් දාලා කෝටි බෑග් ටිකක් දාලා අම්මේ සෙල්ලම්පත් කරාම මොන පොරු සෙල්ලම්පත් වැලි පොල් පරක් කියලා ඒ කියන්නේ කාටු දෙන්න ආවෝ ඕ කියලා මොකද මමත් පොඩි කාලේ අම්ම සෙල්ලම් කළා කියලා දන්න නිසා අම්මා දන්නවා මේකපත් නෙමෙයි කියලා නමුත් අම්මගේ මනස තියෙන තරම දැන් කරන්න ඕනේ ළමයට නොවේ දෙන්නනේ එහෙම ඉතින් සෙල්ලම්පත් කාලා ඉඳගෙනවා මිසක සෙල්ලම්පත් වැලකීම කියලා හරියන්නේ නැහැ. ඒ වගේ පොඩි ළමයා වගේ මමත් ශ්‍රී ලංකාවේ බඩු බහන්නුනේ තමයි කාරණේ. කියලා දන්නේ හින්දා ඒකද ටික ටික කියලා කියන්නේ. ඉතින් ওই ශ්‍රී ලංකාවේ කතාව තමයි අපිට තියෙන බුදුරජාණන් වහන්සේ රාතනසල කියලා දෙමෝපිය වැඩි කිව්වා. අපිටම ශ්‍රී ලංකාවත් වෙන කාරණේ. ඉතින් අපි ශ්‍රී ලංකාවේ දුන්නාම මේ හරි වටිනා මාර්ගික මාස හොඳ සල්ලිලා හොඳ සල්ලුවක් කිව්වහම පින්නම් මොද කළේ මාර්ගය ඉතින් අපිට වගේ වටිනා සල්ලුවක් නෑ නමුත් අපේ ලෝකෙට හරි වටිනවා ඒක අපිට සිය උතුම්ම දේ දෙනවා ඒක ළමයා වැල්සෙල්ලම් පැටි කරගෙන අමතක ගාලි කියන්නේ සිද්ධියක් ඒක තමයි ඒක ඔබතුමිය කියන ටික ගොඩක් හරි. ගොඩක් නෙවෙයි ඇත්තටම හරි. ඒ කියන්නේ අන්තිමට ඇත්තටම දැනෙන්න ඕනේ හැටපෙන දෙන මහා භූත සහ උපාදාය රූපයක් චිත්‍රයක් නම් අර මං කියන කාණට ඇහෙන හැමදාම සත්‍යයත් තමයි මම ওই හැමදාම කියන්නේ නොදන්නා භාෂාවකින් කෙනෙක් කතා කළොත් අපිට තේරෙනවා තේරෙන්නේ එහෙනම් හැමදාම කාණට ඇහෙන සත්‍යකෙත් ඒක ඊට පස්සේ ඒ සත්‍යද කර්මක උපදන්නේ ඒකම හරියන්නේ අපි ඒකද ආ ඔය මට බලනවා ඔය හොඳ කියනවා කියලා අපි ගන්නවා සත්‍ය. ගත්තාම එදා ඉඳලා අර සත්‍ය දන්න හඳුනන මට්ටමටපත් වෙනවා. නමුත් වර්ණ රූපයක් සද්ද රූපයක් කියන මේ ටික ගත්තාම ලෝකයක් නෑ ඔකට. ඒක ස්ටිලිස්ටිකකින් අපි ලෝකයක් නවුවහම මේක ඇත්තට මායාවක්. ශුන්‍යතාව. ඒක තුල ශුන්‍යතාවයක් තියෙන, හිස් බවක් තියෙන, විත්‍යයක් තියෙන නිසාම ඒක අයින් කරන්න පුළුවන්. ඉතින් අපි බලාපොරොත්තු වෙන ලෝකය අපි හිතපු ලෝකය උපත් වශයෙන් ගනාපු මේක කියනම එකක් වුණා නම් ඔක නිරුද්ධ කරන්න බෑ. අවිද්‍යාවෙන් තණ්හාවෙන් නිර්මාණය කරපු පසුබිමක් නිසායි අය කරන්න පුළුවන්. මම මේ ලෝකේ කියන ටිකට මම ලෝකේ කියන ටිකට ස්කන්ධ පටල ගන්න එපා. ස්කන්ධ ටික පෙර කර්මයන් හට හැදුණු භූමි සිදමනේ. මේ ඉත මේ අම්මා තාත්තා දුව පුතා කියන රන්පිටිය මුතුමෙක් තිබුණේ නැහැ. මම කතා කරන ලෝකේ කියන එකට දෙන්නේ නැහැ සිද්ධියත් එක්කම ගන්න එපා. දෙන්නේ නැහැ සිද්ධිය ඇතුලේ පුතුලිය සත්‍ය හැම වෙන සිද්ධිය. කටීවිතේ වෙන සිද්ධ රූපේ වෙන සිද්ධිය නෙමෙයි. රූපේ කෙනෙක් හැටියට හම් වෙන සිද්ධිය. තයි ලෝකේ කියන්නේ ඔබ දරුවා නිසා සැප දුක් වෙන සිද්ධි, ඔබ අම්මා තාත්තා නිසා සැප දුක් වෙන සිද්ධි, ඔබ රටේ තියෙන කෙනෙක් නිසා සැප දුක් විඳින සිද්ධිය මොන ලෝකෙද? ඔබ සැප දුක් වෙන හේකේ නෑ. ඒක කියන්නේ තමයි මගේ අම්මා දුක විඳිනවා, මල දුක විඳිනවා, ඔබ විඳින්නේ නෑ. ඒක කරගන්නවා. මම ඔක හඳුනා ගන්න ඕන නම් කියන්න ඕන. ඔබේ හරි කියලා තියෙන්නේ. තේරෙන්නේ නැත්නම් මේ කියන්නේ අපේ අම්මගේ වයස ගත්තාම ඔයගලන්ට ඕන හඳුනා ගන්න පුළුවන්. මගේ වයසයි අපේ අම්මගේ වයසයි දෙන්නගේ වයස එකයි. කියලා මම කියන්නේ. ඒකනේ අම්මගේ මගේ උපන් අවුරුද්දයි උපන් මාසේ උපන් දවසේ දෙකම එකයි. අපි දෙන්නම එක දවසේ ඉවරුනේ කියලා මම කියන්නේ. හරි. ආ මේ වගේ දැනගෙන ලෝකෙට. ඇයි? කියන්නේ මාව දෙහි කරන්න ඉස්සෙල්ලා අම්මා ගැහැණියක්. හරිද නිකන් සාමාන්‍ය. දරුවෙක්ව දරුවා උපන්න කම හින්දාමනේ යා අම්මෙක්ුනේ. එතකොට මාව උපදින හින්දාම නම් එයා අම්මා වනේ. එයා අම්මා වෙච්ච හින්දාම නම් මම උපන්නේ. අපි දෙන්නගේ වයස සමානයි. එතකොට ඔබ ද්‍රව්‍ය වලින් බලන්න ගියොත් ඕගොල්ලෝ. ඒ කියන්නේ අපිට ගොඩක් ඉස්සෙල්ලාම ඉපදලා කියලා කියන්නේ. ඒ ඕගොල්ලෝ කෙලෙස් වශයෙන් ලෝකෙ ඇතුළට ගිහිල්ලා. ස්කන්ධයෙන් ඉපදීමෙන් නෙමෙයි මම කියන්නේ. ඇත්තටම ඔබේ අම්මගේ ඉපදීම උනේ ඔබ උපන් දවසේ නෙමෙයි ඔබේ අම්මගේ. සමහරට ඔබගේ අයියාගේ අක්කගේ අම්මත් නෙමෙයි මම කියන්නේ. ඔබේ අම්මා. මගේ අම්මා ගැන මම කියන්නේ. මගේ අම්මා මට ඉස්සෙල්ලා හේතිය කියන එක මම පිළිගන්නේ නැහැ. <laughs> මොකද අන්න ඒ වගේ තමයි මම මෙලෝගේ කතා එක්ක මම කතා කරන දර්ශනයක් ඇත්තටම. කෙලස් නේ බොරුවක්ම ඉතිව දුක් විඳින්නේ. ඒක මම මව්බල දුක විඳින්න කියලා. ඉබර කරගෙන කරනවා. ඒක ඉස්සෙල්ලා හිටපුවම කෙනෙකුට හෝ ඊට පස්සේ කෙනෙකුට නෙමෙයි මම විඳින්නේ. මව්බල දුක විඳින්නේ. නේද? සාමාන්‍යයෙන් අවුල් හරි වෙන කෙනෙක් ඇමරිකාවෙන් ඉන්න කෙනෙක් කරා. එහෙනම් මේ අම්මට මොනවා වුණාද දන්නේ? එතකොට කොහොම හරි ඇත්තටම ආනන්තගේ අකුසලයේ වෙන්නේ නැහැ. ඒක සමහරට මාව උපන්න ගම මම දන්නවා නොදන්නවා වෙන්න පුළුවන්. යා කොහේ හරි අම්මා ඉපදිලා. ඒක මම පස්සේ දන්නවා හෝ නොදන්නවා ඒක වෙන කතාවක්. ඒ අම්මත් මගේ දරුවෝ දැන් කොහෙද ඉන්නේ නැද්ද කියන එක දන්න නොදන්න එක වෙන කතාවක්. මාව උපන්න දවසේ යන්න ඕනේ අම්මා ඉපදින ගාම මම උපන්න. උපන් හැදීම අයින් කළා කියන්නේ නමුත් මට අනන්තයක් විතර ලැබෙන්නේ මම උපන්න වෙලාවේ අම්මා වෙච්ච අම්මට. අම්මා මට නිසා. එකින් කියන්නේ එකින් විතරම අනන්තයක් විතර ලැබෙන්නේ. වෙන මම දන්නේ කියන තැනකේ වෙන ගිහිල්ලා කෙනෙක් හිටියා කියන තැනකින් නෙමෙයි. වෙන තාවවත් නට අම්මා අනන්තේ මාව පස්සේ හදාවලා ගන්න දෙන්න පුළුවන්. ඒකවත් අනන්තයක් විතර වෙන්නේ. මම මේ අම්මා කියලා පහු කාලේදී ඉන්ද්‍රිය පරිපාලනය කියලා හඳුනන්නේ නැති වුණා. මරුවොත් අර එදා මට උපතේ දුන්නු කෙනාව මම මොනවත් කළේ නැහැ. ඉතින් මම ඔය හිතන කොටත් මේ මම කතා කරන්නේ අන්න ඒ වගේ දර්ශනයේ බුදුදහම ඇත්තටම සූක්ෂම මනෝවිද්‍යාව. දුක නිවෙනවා ඒක. අපි හැම වෙලාවෙම කෙනෙක් කායික විඳින දුක නෙමෙයි දුක. ඉතින් ඒක පස්සේ විඳින දුකයි ළඟ. ඕගලන්ට කිව්වොත් අත්පය කෑලි කෑලි කපන්නද ඔබේ එකම දරුවා දැන් ඕගොල්ලෝ ඉස්සරහා මරන්නද කියලා අහුවොත් ඔයගොල්ලන්ගේ අත කපලා දාන්න දරුවා මරන්නද කියලා මොකද කැමතිද? අත කපලා දාන්න කියන්නේ කායික වේදනාවත් ඕගොල්ලන්ට පුළුවන් සමානයි මානසික අසිද්ධිය ඕගොල්ලන්ට. කියන දැනගේ මනෝමය අපි දෙලින් වැඩි යන්නේ. නේද? අම්මගෙන කොට කිව්වොත් තමන්ගේ එකම දරුවා ඔයගොල්ලෝ ඉස්සරහා දැන් මරන්නද නැත්නම් ඔබේ අත කපන්නද කියලා අහුවොත් අම්මා කෙනෙක් මේ මම කෙනෙක් මොකක් කියයි? අතකපන්න කියලා නිසා මොකද ඒ කායික වේදනාවට වඩා බලවත් මානසික වේදනාවක් කියන්නේ. ඒ ඇඟට දැනෙන්නේ නැහැ. හිත වේදන වෙනවා. හිතේ වේදන හේතු වල වැඩි. ඒකයි මේ කෙලෙස් නැතිවීම හිතේ හේතරම් බැඳීමයි වෙන්නේ. හේතරම් දුක. ඒක ගුරු බර මහත්ය බෝලන්නේ. ඇටි බර වැඩි දුක අයින් කරන මේ කෙලෙස් ටික. අර කාලි මාතාවගේ තන මට මතක උත්තර ජනන වහන්සේ මේ මොකල මහරත්න සරි මහරත්න වහන්සේ දක්ෂින ගිරි විභාගයට මහා සංඝරත්නයක වඩිනවා. වඩිනකොට උදේනකොට උදේ ඉල්ලදාන ලෑස්ති කරලා ගම කම් දොරගාව ගමට ඇතුළු දොර දොරගාව පාද පා දෝනේ කරන්න බැහැ ලෑස්ති කරලා පාපින්න දේවල් ඊට පස්සේ කැන්ත ලම්පස දානේ ඔක්කොම හදලා ඊට පස්සේ දැන් පහ හතරක් තියෙනවා අද්භූත ආශ්චර්ය කොහොමද මේ කම්පාසයෙන් මේ ස්වාමීන්වහන්සේ වඩිනවා කියලා දන්නේ. ඒකේ කරන්නේ කෙනෙක් වෙනවා. ස්වාමීන් මට විසමුණේ රජුගේ ඇවිල්ලා කිව්වා ශරීර මහානාථනෝත්සේ මොග්ගල මහානාථනෝත්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය හිට මේ දකින දිවි විභංගයට වඩිනවා තමයි දැක්ක කරන්න කියලා උදේ. ඒක අද්භූත ආශ්චර්ය බහිසක්ක දිවිවරුවක් පව කතා කරනවා නේද? කිව්වහම ස්වාමීන් මේක මොකක්ද? ඒක නෙමෙයි ස්වාමීන් මේ මේ අద్భుත ආශ්චර්ය මට හිතිය එකම එක ධර්මයේ මේ සිටු බහුල අභිසාර නොකල හොදකමකට මං ඉස්සරහ රාජපුරුෂය කෑලි කෑලි වලට කපලා ඒ දරුවව මැරුවා ඒ ස්වාමීන් වහන්සේ හිතේ වෙනසක් උනේ නැහැ ඒකයි අද්භුත ඒකයි ආශ්චර්ය ඉතින් ඒ වගේ දර්ශන පටාචාරාව වගේ අහිංසක ගැහෙන කෙනෙක්ගේ ඉති දුක නිවන දර්ශනයක් සර්වෝත්තමී වගේ අම්මා කෙනෙක්ගේ හිතේ දුක නිවුණු දර්ශනයක් රාජ්‍යමාලා වගේ අහිංසක අනුන් යටදින වැඩකාරයන්ගේ ජීවිත සුවපත් දර්ශනයක් නේ මොකද අපේ දුක විතරක් නැති වෙන්නේ නැති නේද දුක නැති වෙනවා ඉතින් මේ දර්ශනය හොද්දට ඉගෙන ගන්න ඕක විමුක්ති පරිපාලනයේ නම් අපිට තියෙනවා අද මේ අහගත්තට ඔබ කාලය යනකොට ඔබ මුද්ද ඔය දර්ශනේ මොහොතනවා කියලා කියන්නේ මේක අතහරින්න එපා ටික ටික ටික ටික ඔය පස්සේ ඉඳ කාලයක් යනකොට පෙර පසු විශාල වෙනසක් ඕගොල්ලන්ට දැනේ. කාම ඔය දර්ශනයට ලදුරු ලදුරු කමක්. විමුක්තිය පිණිස නුවණ මොහො කරනවා කියන්නේ බාලකායද අනුක්‍රමයෙන් මොහො කරනවා වගේ මේ නුවණ ටික ටික ටික ටික අනුක්‍රමයෙන් මොහො කරන බවක් තියෙනවා. එතකොට ඕගොල්ලෝ හැම වෙලාවෙම දන්නවා සිල් රැක්කක් දන්නවා මේ සිල් රැක්ක හිත සමාධි කර ගන්නවා. කුමන හෝ තැනක කමටහනක් වැඩුවා නම් වඩනවා නම් ඔගොල්ලෝ දන්නවා මොකද්ද? මේ ස්කන්ධ ධර්ම ආයතනයේ ඇත්ත දකින්නම මේ ඔක්කොම කරන්නේ. ඇයි? ඇත්ත දකින්න දකින්න මේ වෙන දැනෙන දෙයක් කෙලෙස් එකතු වෙන්නේ. ඇයි කෙලෙස් එකතු වෙන්නේ? මේ වගේ දුක් වටපිටාව උපදින්නේ. දුක් නිරෝධය ඉලක්කය. මේ භාවනා කරනවා කියලා කියන්නේම දුක්ඛ නිරෝධ ගාමන ප්‍රතිපදාව. එහෙම කරනකොට තණ්හා උපාදානකින් කෙලෙස් විදෙන්නේ. කෙලෙස් විදෙන්නේ. සාත්‍යජරා මරණ දුක නිදහස් වෙනවා. දුක නැති කරන්න කෙලෙස් නැති කරන්න කෙලෙස් නැති කරන්න ඇත්ත දකින්න ඕනේ. ඒ ඇත්ත දකින්න තමයි හිත සමාධි කරගන්න. හිත සමාධි කරන්න තමයි සීලයක බෙහෙත්. සීලයක බෙහෙත්ලා සමතකමට හිත වඩන්නේ ඇත්ත ඇහිදී බලන සතිපට්ඨාන කායගත සතිය වඩනවා. රූපය ඇත්ත බලන්න බලන්න බලන්න බලන්න රූපයක් ඇහිදිලට හම් වෙනකොට සංහවපාදාන කියලා ගැටි ටික ගෙවෙනකම නැති වෙලා සතර මහා ධාතු තුල ලෝකම වුණ එක නැති වෙනවා. සතර මහා ධාතු තුල අද අපි කියන්නේ පඨවි ධාතු, ආපෝ තේජෝ වායු ධාතුව පරිහරණය කරනවා අම්මා තාත්තා දුව පුතා කියන තැනකින් අපි සතර මහා ධාතු පරිහරණය කරනවා. මම කියන තැන. එතකොට අපි මම කියලා දැක්කට අපි අම්මා තාත්තා දුව පුතා කියලා දැක්කට සතර මහා ධාතු සතර මහා ධාතුම නිසා ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත නිසා හේතුන්ගෙන් හටගත් ධාතු විපරිණාම වෙනවා එතකොට අපි දෙන්නේ මොකක්ද කියලා අම්මා මරනවා දරුවා මරනවා පුතා මරනවා කියලා ධාතුන්ගේ විපරිණාමය අපිට ජනපරණ දුකක් ගෙනත් දෙනවා කියලා නිසා අපි හොඳට බලන්න දැන් දරුවා කියන තැනට අන්තයි කේස්ලොම් මියකත් හම්මස් නහර ඇට ඇට මිදුළු කියන මේ කොටස් ටික ආයේ මොන ධාතුවටද? පඨවි ධාතුවට. පඨවි කියනකොට බාහිර ගස් පස් ටිකක් ගල් ගෙඩියක් ගත්තාම තද ගතියක් තියෙන සත්‍ය පුද්දලෙන්න ඕන. කේස්ලොම් මියකත් කියන ටිකත් සත්‍ය පුද්දලන තද ගතියක්. පිට සෙම සරවලේ දහඩිය මේකතර කඳුළු උරුම් පිට කියලා සතු මුත්‍රා සඳුළු කියන කොටස් ටිකක් තියෙනවා ශරීරේ. ඒක ඔක්කොම මොන ධාතුවද? ආපෝ. විචිත වේවක පොකුණක තියෙන ආපෝ ස්වභාවය මේ ස්වභාවය සමානයි. ඊට පස්සේ තවන තවන දිරවන පැසවන ස්වභාවය නිසා කන පුන ආහාර පාන දිරවන ශරීරයේ පැවැත්මට අවශ්‍ය උෂ්ණත්වය, සංකල්පයේ ධාතු, ඊට පස්සේ ජාරතා චේතෝ ධාතු, මේ විදිහට තීව්‍ර කොටස් හතරක් තියෙනවා. බාහිර සිරුස්මයෙන් එන ගිනි ගොඩකින් එන උෂ්ණය මේ උෂ්ණය සමානයි. ඊට පස්සේ වායු කොටස් ටිකක් තියෙනවා අපි දන්නවා කියන්නේ. ආස්වාස ප්‍රස්වාස වායය එක්කවකාරන වාතේ මල මුත්‍ර කරන වාතේ ආහාර පාන කරන වාතේ කොටස් වාතේ ශරීරයේ ලේ ගමන් කරවන්න උදව් වෙන වාතයන් අතපය හකුළුන් දිගට උදව් වෙන වාතේ කියලා. එතකොට බාහිර තස්කල් හොලවන හමන හොලක අරමුණක සමානයි. දැන් පටිඝාමෝතීකේ වායෝකේ සතර මහා ධාතුව කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය ටිකෙන් එකතු පවතිනවා හැදෙන්න තවදිනවා. දැන් ඒ ටිකට මම බලනවා දරුවා කියලා එහෙද මට කියනවා දරුවා කියලා. ඒ දිහා දරුවා මම දරුවා කියලා දැන් මට කියනවා දරුවා කියලා. මම දරුවා කියලා බලන්නේ කම්මචිත්ත පිටුවහර කියන හතරෙන් හැදෙන සතර මහා ධාතු රූපේ තියෙන තැනකට තැනක් නා. මම බැලුවා කියලා ඒ රූප හැදෙන්න තිබුණ හේතු ටික එකක් හෝ නැති වුණු රූපේ පවතින්නේ නැති වෙනවා. එතකොට මම දන්නවා ගන්න දරුවා ගන්නවා. එතකොට දැන් මම දරුවා මල දුක විඳින්නේ කම්මචිත්තේ පිටුවහර හැදෙන සතර මහා ධාතු විවරණම් නිසා නෙමෙයි. මම හිතාගෙන ඉන්න දෙනු ලැබුණ නිසා. අනිත්‍ය වෙන බවම මට දුක දෙනක් ඒක. මොකද අනිත්‍ය වෙන ධර්මතාවය තුළමයි මම ජීවත් වෙලා තියෙන්නේ. එතකොට සතර මහා ධාතුවේ අම්මා තාත්තා දුව පුතා නැදෑයෝ හදාගෙන සතර මහා ධාතුවේ තමන්ව හදාගෙන ජීවත් වෙන මේ මට්ටමට කියනවා කාම රූපී කියලා. සතර මහා ධාතුයෙන් තමන්ව දකින්නේ නැතුව දෙමව්පිය නෑදෑයෝ දකින්නේ නැතුව චිත්තචෛතසික ටිකකින් විතරක් තමන්ව නෑදෑයෝ දකින මට්ටමට කියනවා බ්‍රහ්මයෝ කියලා නෑදෑයෝ නෑ. යහළු විශ්ව දකින මට්ටමට කියන බ්‍රහ්මයෝ කියනවා. චිත්තචෛතසික ටික තමන්ව දකින්නේ නැතුව තවසත්ත්වයේ පුද්ගලෙකුත් දකින්නේ නැති ශුන්‍යතාවයකට කියනවා නිවන කියලා. නාම රූප දෙකෙන් මිදුනහම තමන්ව නොදකිනකොට ඒකට කියනවා ශුන්‍යත චේතනමුක්ති කියනවා. අනවිත චේතනමුක්ති කියනවා. ඉතින් අද මෙබඳු ඇත්තක් තියෙන තැනක සිද්ධියක් වෙන තැනක මේ කෙලෙස්ය ඇත්ත කරුවම අපිට ඇත්ත වෙනවා. කෙලෙස්යකට හදපු දේ අද අපේ ජීවිතේ වෙලා නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මේ ලෝකයේ තුල ප්‍රතාපවත් ඉන්න කමම යථාර්ථයට ආර්ය දර්ශනට ලැජ්ජාව. ඒ කියන්නේ කොච්චර මෝඩද කියන එක කියනවා මේ ලෝකෙ හොඳට ඉන්නවා කියන එක තුල තියෙන මොකතරම් මෝඩද කියන එක කියනවා. ඒ කියන්නේ හොඳ තක්ෂයි හොඳ මේ ප්‍රතාපවත් කෙනෙක් ඕනේ කියලා දැනක මාන්නේ ඉන්නකොට යථාර්ථය තියෙනවා එයා තුළ අවිද්‍යාව කොච්චර ගැඹුරුද මොනතරම් මෝඩද කියන එක තමයි ඒකෙන් තියෙන්නේ. ඒකයි ඉතින් අපි ස්වාමීන් වහන්සේට දැන් ඉඩ දෙන්න ඕනේ. මේ මාව ආපහු අරගෙන ආවා. වාක්‍යෝ මට අවශ්‍යද දැන් ඉවරයි. දැන් ඔය කතා කරපු දර්ශනේ තියාගන්න. මේ දර්ශනය පැත්තකින් තියාගෙන ඔගොල්ලෝ ඊට පස්සේ බය නැතුව ඕන දැනකින් බණ අහන්න. භාවනා කරන්න කටයුත්ත ගන්න ගන්න ඕගොල්ල මේ දර්ශනය තිබුණා මොගොල්ලෝ තාන තැන ගන්නට ඕනේ. සත්‍ය බුද්ධල භාවයෙන් හික්මෙන්ද ලෝකයක් කෙනෙක් කිව්වා ඒ තුල තියෙන අනුභව වලට කියනවා. එතකොට ඒකෙන් කටයුතු ටික ගන්න ඕගොල්ලෝ අතහැරෙන්න ටික අතහැරලා ඕගොල්ලෝ ගන්නවා. ඒක ඕන කෙනකින් බලන ඕන භාවනාවක් කරන්න හැබැයි එක තැනකට ඕන තැනකින් කිව්වට මේ වගේ ගැඹුරු දර්ශනයක් පෙන්වන්න පෙළදහම විකෘති කරන්න ඕනේ ධර්මය විකෘති කරන්න ඕනේ අවුරුදු හස්තානක ආපු පෙළදහම තියෙනවා ඒක තාම ජීවමානයි තුහෝකේ ඉතින් තමන් නිවන් දකින්නවා කියලා මොනවා හරි එකක් කරන්න එපා ඉතින් අවුරුදු හස්තානක ආපු පෙළදහම ආරක්ෂා කළ බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන සමුත් නිදන ක්‍රමවේදයක් හොයාගන්න. ඉතින් අද දවසේදී අපි ඇත්තටම සිහිනුවන යොදා ගන්න නැතුව නිවන් දකින්න කියලා මොනවා හරි දෙයක් කරන්න ගියාම ඒ මොනවා හරි දෙයකින් තමන් වෙදෙන්නේ නැහැ අන්තිමට වෙන්නේ මේ ශාසනය විනාශනය හේතුව. අද මුළු රටේම ලෝකෙම වසංගතයක් වගේ මේ අවුරුදු තාස්කාලක ඉඳන් ආපු පෙළ දහම වැරදි වැරදි වැරදි වැරදි කියලා අලුතෙන් හොයාගත්ත අර්ථයක් කියනවා කියන කෙනකින් යනවා. නමුත් මේ හැම කෙනෙක්ම කතා කරන්නේ මොකද? දුක තියෙනවා දුක මිදෙන්න ක්‍රමයක් කරනවා. ඒක ඔක්කොම කරන්නේ මේ උපදින චහමර දුක තියෙනවා. මට තියෙන මේ ධ්‍යානපත් වෙන දුක නැති වෙනවා. ඒ කියන්නේ දුක නැති කරන්න උත්තර හොයනවා ඔක්කොම. ඒකෙම කියනවා නේද? චක්‍රසුති ගන්නයකින් ගැයි දුක නැති කරන්න හදනවා කියනකොට මම කිව්වා මොකද්ද? එයා දුක ඇති හේතු දන්නේ නැහැ කියලා. බුදුහාමුදුරුවෝ දුක නැති කරන්න කොහොම පනවලා තියෙන්නේ? මම ඔබේ මතක් කළා කෙනෙක් ඔබට මේ ජරා මරණ සෝකවල දුක් දුන්න කියනවා. ඔබට දුක නැති කරන්න පුළුවන් මෙන්න මේ දර්ශනය. කියලා පැනෙව ගමම එයාට දුකක් තියෙනවා දුක නැති කරන දර්ශනය හිටින එක දර්ශනයට අයිතාලෙන් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පැනෙන්නේ නැහැ කවුද දුක නැති කරන දෙයක. බුදුරජාණන් වහන්සේ පැනෙව දුක තියෙනවා දුක ඇති කරන හේතුවක් තියෙනවා. මේ හේතුව නැති කරන දුක නැති කරන හැටි චිත්තනේ. එතකොට දුක ඇත්ත වෙලා මම මතක් කරේ පූජිත පහින කෙනයි දුක නැති කරන් දෙහාට යන කෙනයි දෙන්නා කරලා තියෙන්නේ. නෑ. අර්ථය ඒකයි. ක්‍රමවේද දෙක වෙනස් ඇති. දෙකම කරන්නේ දුකෙන් පලායනවා. ඒවල දුකවල වාදවලගේ කරදර හින්දා වහබිව කෝච්චෙට ගන්න බැලිවල දාගත්ත යා දුකෙන් පලායන්න ගත ක්‍රමය. මෙයා කරදර හින්දා වරදට උනා නැත්තම් දෙකකටපත් වෙනවා. ඔක තමයි මෙයාගේ ක්‍රමය. දෙන්නෝ දුකෙන් පලායන විතර දුක අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුකෙන් පලායන නම් දුක අවබෝධ කිරීමක්. දුක අවබෝධ කරගන්න දුක තියෙනකන් වාසය කරන්නේ වෙනවා. දුකෙන් බලන්න ඉන්න බෑ මේ දුක. මේ දුක ඇති උනේ මෙහෙම නේද කියලා බලන්න වෙනවා. මේ දුක නැති වෙන මේ විදිහට නේද කියනවා. දැන් චතුරාර්ය කියන අවබෝධ කරගන්න වෙනවා. දුකෙන් බලන්න ඉන්න දුක අවබෝධ කරගන්න පුළුවන්. ඔබතුමාව අවබෝධ කරගන්න මට ඔබතුමා ඉඳලා ඉන්න වෙනවා. නේද? මෙයා මොන වගේ කෙනෙක්ද හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියන්නේ කරන්නේ මොනවද කියලා බලන්න නම් මෙයාගේ හැංගිලා පැත්තකට වෙලා ඉඳලම මෙයාව අවුල් කරගන්න පුළුවන්. මෙයා මොන වගේ හැඟීමක් තියෙන මොන වගේ සිතින් කිරීමක් තියෙන කෙනෙක්ද කියන එක අවබෝධ කරගන්නට එයා ළඟින්ම ඉන්න වෙනවා. එහෙනම් මම දුක අවබෝධ කරගන්න දුක කියන ළඟටම යන්න වෙනවා. කියන එකයි මම මතක් කරන්නේ මේ ටික බලලා වචනයකට රැවටෙන්නේ නැතුව කෙනෙක් කිව්වා ඒක සහේතුකද නැද්ද කියලා බලලා කොහොම හරි දීර්ඝ දීර්ඝ සංසාරක ඔබත්මත් ආවා මේ සසර ගමන නිවා කරගන්න මේ ජීවිතේ උත්සාහ කරන දේ කියන මම දන්නේ මතක කරනවා